බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම කෙටියෙන් මෙන්න මේ ආකාරයට. සෑම නිවසක්ම දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා. ඒ කිසිම නිවසක් සඳහා කර්ම රැස් නොකරයි නම් ඔහු නිවුණා. ඊටාම කෙටියෙන් කිව්වේ නිවන. පද කීපේ. සියලුම නිවෙස් දැනගන්න. නිවෙස් කිව්වේ Tamanටයි කියව නෙමෙයි. සංසාරේ පරිහරණය කරපුවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් අපි පරිහරණය කරා. අකසඤ්ඤායතන විඤ්ඤාණ ඡායතන අකිඤ්ඤායතන නේවසඤ්ඤාසඤ්ඤායතන අපි තවත් නිවෙස් 16ක් අපි පරිහරණය කරා. රූපාවචර බ්‍රහ්මලෝක 16ක් අපි පරිහරණය කරා. ඒත් අපි පදිංචිලා හිටිය නිවෙස් ඒවා. දිව්‍ය ලෝක හයක් අපි පරිහරණය කළා. ඒ සෑම තැනකම අපි හිටියා. ඒව නෙවෙයි. මනුස්ස ලෝකයක් අපි අනන්ත ප්‍රමාණ හිටියා එකක් නිවසක්. පෙරේත ලෝක එකක් නිවසක්. ඒකත් අනන්ත ප්‍රමාණ හිටියා. තිරිසන් ලෝකෙ මේ සියලුම සත්වයල ඉපදිලා තියෙන එකවර නෙමෙයි සිය දහස්වර. විශ්ව ජීවිතන සියලුම සත්‍යයන් අපි සියලුම අපේ ඥාති අපි සෑම සත්‍යයක්ම ලෙපදිලා තියෙනවා. ඒ නිවෙස් දැනගන්න. අටමහා නිරය සම්බන්ධ 128ක් 136ක් නිර නිවෙස් ප්‍රත්‍යඥ පුච්චලයට අටමහා නිරේ මහගෙදර. ඒක මහගෙදර. එනම සෑම නිවසකම අපි පදිංචිලා හිටියා. කල්ප ගණන් හිටියා. අති දීර්ඝ කාලයන් නිවෙස් අපි පරිහරණය කරා. ඒ සියලු නිවෙස් දැනගන්න. කිසිම නිවසක් පතන් දෙපා ප්‍රාර්ථනා කරන්න දෙපා නැවත ලැබෙන්න කියලා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නා. මහණෙනි උලියුණා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නා. එහෙනම් කාම ලෝකවල උපදින්න හේතු වෙන කර්ම රැස් කරනවා කාමාවචර කුසල් වලින්. රූපාවචර නිවෙස් වල පදිංචි වෙන්න යමෙක් උත්සාහ දරනවා නම් රූපාවචර කුසල් කරලා ඒ නිවෙස් වල පදිංචි වෙන්නේ. අරූපාවචර බ්‍රහ්මලෝක හොඳයි කියලා ඒ පදිංචි වෙන්න යන්න බලාපොරොත්තු වෙනවා නම් අරූපාවචර කුසලය. හැබැයි ඒ සියලුම නිවෙස් සඳහා කර්ම රැස් නොකරයි නම් ලෝකෝත්තර කුසලය. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන ත්‍රිවිධ ලෝකයෙන් එතර කරන කුසලය. දැන් නිවෙස්වල හිටිය ඇතිනේ ඇති කියලා හිතෙනවා. තේරුම් ගන්න. නිවෙස් ටික පිළිබඳව හොඳට මීට කලින් දේශනාවල පැහැදිලි කරා. නිවෙස්. අපි වාසය කරපු තැන අටමහා නිරය. වාසය කරපු තැන. එහෙනම් ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් ප්‍රේක්ෂණ අකුසල් සහ මුලින් නවත්තන්න වෙනවා. කුසල් කෙරෙයි ගැටලුවක් නැහැ. හැබැයි ඒවා ප්‍රබලව නෙමෙයි. ඒ කුසලවල ශක්තියක් නැහැ ප්‍රතිසන්දියක් කරන්නේ. රහතන් වහන්සේ අකුසල් කොහොමද කරන්නේ? කරන්නේ කුසල්. නමුත් ප්‍රතිසන්දියක් කරන් දෙන්න ඒ කුසල ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ චිත්ත ශක්තිය ප්‍රමාණවත් වෙන්නේ. ඒ නිසා නිවෙනවා. එහෙනම් සසරින් නිවෙන්නට බණ කියන්නේ අද. ධර්මදේශනා රාශියක් තුලින් වික්තු විසුද්ධිය කර අරන් ආවා. පැහැදිලි කරලා දුන්න කරුණු 201ක් විස්තර කරලා නාම රූප දෙකක් තියෙනවා. එච්චරයි ලෝකේ තියෙන්නේ. අපි මේ ඉදිරියට හොයනවා නම් යම් දෙයක් මේ කතාගත දහම තුල අපට හොයන්න තියෙන්නේ නාම රූප දෙකෙන්. එනගේ නාම රූප දෙක හටගන්න හේතු දැන් කියනවා. හේතු සකස් වෙන හේතු. ඒ හේතු අයින් කරාම ඒ නාම රූපවල Nirodhayak තියෙනවද කියලා අපිට දැනගන්නත් පුළුවන් දැක ගන්න පුළුවන්. දැනගෙන විතරක් ප්‍රමාණවත් වෙන්නේ. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂයි. දැකගන්නේ මනසින්. දැනගන්නෙත් මනසින්. හැබැයි දැකගන්නෙත් මනසින් ඒක ස්ථාවරයි. ඒක සහතිකයි. තමන්ම සහතික කරගන්න. තමන් දැකලා අපි පසුගිය දේශනාවල සම්මුතියෙන් උදේශනා කළ හේතුඵල අද පරමාර්ථයෙන් දේශනා කරනවා. පරමාර්ථයෙන් උදේශනා කළ 28ක් පිළිබඳ හේතු ප්‍රත්‍ය දරජාන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ විශ්වයේ තියෙන සියලුම ධර්මතා මං කොටස් දෙකකට බෙදනවා. සංකත අසංකත. සංකත කියේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. මම එකම ධර්මතාවයක් පනවනවා හේතු ප්‍රත්‍යයෙන් හට නොගත්. මහණෙනි නිවන. නිවනින් මෙහා තියෙන සියලුම ධර්මතාවයන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න. අපට ඒ විදිහට දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න පුළුවන් නම් අපි දිනුවා. නැත්තම් මේ භවයේ පරාදයි. ලබාගත් වටිනා අවස්ථාවේ අපිට මදි හැරෙනවා. අපි පරදිනවා. නැහැ. එහෙනම් අපි ජයග්‍රහණයක් ලබන්න ඕනේ. ඒකට අවස්ථා උදා වෙලා තියෙනවා. අන්දම අවස්ථාව. බොහොම කෙටි කාලයක් තියෙන. ශන සම්පත්තිය කාලක් තියෙනවා. ශනයක් තියෙන. බොහොම කෙටි කාලයක් තියෙන. අද රැට මාරේ නැහැ කියලා සහතිකයක් දෙන්නේ නැහැ කවුරු. කිසි කෙනෙකුට දෙන්න බෑ. එන්න පුළුවන්. එනවා කොයි වෙලේ හරි. අද නාවත් හෙට එනවා. අනිවාර්යෙන් හෙට නාවත් අනිද්දා අනිවාර්යෙන් එනවා. ඒක නිසා හැකිතාක් ඉක්මනින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ. හේතුඵල ධර්මතාවය. අපි දන්නවා මේ ශරීරයේ කොටස් වලට බෙදපුවාම දොරවල් 6කට බෙදන් වෙන් කරන්න පුළුවන්. දොරවල් 6ක්. ඇස දොරක්. ඒකට කියන චක්කුද්්වාර කියලා. පාලි. කන දොරක්. ඒකට කියන්නේ සෝතද්්වාරය. නාසය දොරක්. ඒකට කියන්නේ ගානද්්වාරය. දිවත් දොරක්. ඒකට කියන්නේ ජීවහත් ద్వාරය. කයත් දොරක්. ඒකට කියන්නේ කායත් ద్వාරය. මනසත් දොරක්. ඒකට කියන්නේ මනෝ ద్వාරය. හයක් තියෙනවද? තියෙනවා. දැනගන්න විතරක් නෙමෙයි දැකගන්න. දැන් කිව්වහම දැනෙනවා හයක් තියෙනවා. ඇත්ත. දැකගන්න මනසින්. එහෙනම් ඔගේ හේතු කියනවා. ඉස්සලම ගන්න චක්කු ద్వාරය. ඇස. ඇස කියන්නේ සම්මුතියක්. සම්මුති වචනයක්. යම් දෙයක් හඳුනා ගන්න දීලා තියෙන නමක් ඕක. ඇස කියන්නේ. එහෙනම් ඇසේ නිර්මාත්‍රවරයා කවුද? සතරමා ධාතු. ඒ ඇස නැමැති සම්මුතියෙන් පාවිච්චි කරන වචනය ඒක නිර්මාත්‍රවරයා සතරමා ධාතුවේ සුද්දාෂ්ටක කලාපය. එතකොට අපි මේ සුද්දාෂ්ටක කලාපයට තමයි ඇසහෙවත් චක්කුද්්වාරය කියලා කියන්නේ. එතකොට අපි එතනින් යනවා මනස ගන්නවා අනිත් තැනට. කොතනට? සතරමහා දහස්ව සුද්දාශ්‍රය කලාපය කියන තැනට අපේ සිත ගන්නවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. ඇහැ කියන සංඥාව අයින් වෙනවා. එයි සම්මුතියකින් හැක් තිබුණාට පරමාර්ථයෙන් හැක් නැහැ. කියන්නේ සතර මහා ධාතුවවත් සුද්දාෂ්ටක කලාපේ හැඩයක්. හටගැන්මක් තියෙනවා, හැඩයක් තියෙනවා, පැවැත්මක් තියෙනවා, විනාශයක් තියෙනවා. ඒ හටගැන්ම, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය එහේ නෙමෙයි සුද්දාෂ්ටක කලාපේ. හරිද? තේරෙනවද? සුද්දාෂ්ටක කලාප. දැන් මේ සුද්දාෂ්ටක කලාපයට අවශ්‍ය මං කලින් කියලා තියෙනවා. චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17යි ඔක පැවැත්ම තියෙන්නේ. අපි මේ හිතාගෙන ඉන්නවා මේ හැක් තියෙනවා කියලා. ඒක අපි පරමාර්ථයට ගත්තාම සතරමා ධාතුන් හරි තියෙනවා කියලා හිතනවා. හැබැයි ඒකේ කොච්චර පැවැත්මක් තියෙනවද? කොච්චර කාලෙ? චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17 කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදලා තප්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. හැබැයි ඒනම් අපිට පේනවනේ මේ හැක්කිය. ඒකට හැනේ මේ තියෙන්නේ අපි ගත්ත මනස පරමාර්ථයට සතර මහා ධාතුව සුද්දාශ්‍රය කලාපය. එහෙනම් සුද්දාශ්‍රය කලාපය අවශ්‍ය ත්‍රිලක්ෂණ 17යි කියන්නේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ කරුණු තුනක් සිද්ධ වෙනව ධර්මතාවයේ. උප්පාද තීටි බංග. උප්පාද කියන්නේ හට ගන්නවා. තීටි කියන්නේ ශරණයයි පවතින්නේ. බංග කියන්නේ නැති වෙනවා. කොහොමවත් තිබිලා රැස් වෙලා එනව නෙමෙයි. කොතනකවත් තිබිලා ගොඩ ගැහිලා එකතු වෙලා රැස් වෙලා තිබිලා නෙමෙයි එන්නේ. අලුතෙන් අලුතෙන් අලුතෙන් උපදින උපදින ස්වභාවයෙන් තියෙනවා. එහෙනම් මේ පේන්නේ කර්මයෙන් හදනවා. කර්මයෙන් හදන්නේ හැ නෙමෙයි අර සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම හා විනාශය හදනවා කර්මයෙන්. තේරෙනවද? ඒ නිසා තමයි කෙනෙකුට අවුරුදු 10 වෙනකොට එයා කන්නඩි දානවා. 20 වෙනකොට කන්නඩිය පාවිච්චි කරනවා. 30 40 වෙනකොට කන්නඩි පාවිච්චි. සමහර කෙනෙකුට 50 60 70 හොඳට හැපෙනවා. එහෙනම් එහෙනම් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය කර්මයේ විසින් නිර්මාණය කරනවා කියන එක දැනෙනවද දකින්නවද? දෙකේම තුල ප්‍රත්‍යක්ෂ වෙයි. දැන ගැනීම තුළ එන්නේ අනුමාන ඥානය. ඔව් හාමුදුරුවෝ කියන එක හරි වෙන්න පුළුවන්. ඒක අනුමාන ඥානය. දැක ගැනීම තුළ ප්‍රත්‍යක්ෂයි. මේක මෙහෙමම තමයි වෙන්නේ. ඒතර කර්මයේ නිරන්තරයෙන් මේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම, හැඩය, පැවැත්ම, විනාශය නිරන්තරයෙන් ඉෂ්ට සිද්ධ කරනවා. මම මේ පෙන්වන්නේ ක්‍රියාවක් සිද්ධ වෙන ආකාරයක් තමයි මේ පෙන්වන්නේ. කියන දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. ක්‍රියාවක් ගැන. ක්‍රියාවක් තමයි තියෙන්නේ. එතකොට සීත උෂ්ණ දෙකෙන් මේ හැඩය මේ පැවැත්ම මේ විනාශය මේ හටගැන්ම පිළියෙල කරනවා. සිතේ ප්‍රවෘත්ති අනුව සිතේ පැවැත්ම අනුව මේකේ හටගැන්ම මේකේ හැඩය මේකේ පැවැත්ම මේකේ විනාශය සකස් කරන නිරන්තරයෙන් සකස් කරනවා. ගන්න ආහාරයෙන් හට ගන්නවා. ගන්න ආහාරය. ශරීරයට ආහාර ගත්තාම ඒක ආමාශයට ගිහලා ඒක පැසවල මේ මුළු ශරීරයේ සියලුම ස්ථානවලට ඕචාවක් වශයෙන් පැතිරෙනවා. පිළිගන්නද? ඕචාවක් වශයෙන් පැතිරෙනවා. ඒ නිසා තමයි කෙස් ගහ ඉහළට ඇදෙන්නේ. නියපොත් ඇදෙන්නේ. මේ සෑම දෙයක්ම වැඩෙන්නේ. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරයි. ප්‍රත්‍ය කියන්නේ උපකාර. හරිද? පැහැදිලිද? ඒතර ප්‍රත්‍යෙන්ද මේක සකස් වෙන්නේ? ප්‍රත්‍යෙන්. දැන් මේක අපි පෙර භවයේ යන පොඩ්ඩක්. ඒ පෙර භවයේ සියලුම දෙනාගේ ඇස්වල තියෙන්නේ නානත්වයක් හා විවිධත්වයක්. හැම හැම කෙනෙම හැම කෙනෙකුටම එක වගේ නෙමෙයි. පැවැත්ම, හැඩය, කාලය, හටගැන්ම විනාශය කෙනෙකුට කෙනෙක් වෙනස්. මේ වෙනස ඇති කළේ කවුද? හේතු කර්මයයි. ඒ කර්මය නිසා තමයි පෙර භවයේ කරපු කර්මය නිසා තමයි උප්පත්තියෙන්ම අන්ධකල් ලැබුවා. චුට්ටක් පේන විදිහට ලැබුවා. එකක් අන්ධකල් ලැබුවා එකක් පේනවා. දෙකම අන්ධකල් ලැබුවා. දෙකම හොඳට පේන්න හදලා ලැබුවා. පේනවද එහෙනම්? එතකොට සතර මහා ධාතුන්ගේ හටගැන්ම සතර මහා ධාතුන්ගේ හැඩය සතර මහා ධාතුන්ගේ පැවැත්ම සහ සතර මහා ධාතුන්ගේ විනාශය කවුද හේතුව? කර්මය. ඒතර කර්මය මූල හේතුවයි. තේරෙනවද? ඒක දැනගන්න දැක ගන්න. ඒක දැන ගැනීම සහ දැක ගැනීම තුළ අපට හොඳ ලස්සන ඥානයක් උපදිනවා. උබ්බන්තේ ඥානක්. පෙර භවය පිළිබඳව නුවණ ඇති වෙනවා. ඔව් මේක කර්මයෙන්ම හැදිච්ච එකක්. මේක කර්මයෙන්ම හැදිච්ච එකක්. උබ්බන්තේ ඥාන. එහෙනම් කර්මයෙන් හැදුවේ ඇහැක්ද? චක්කුද්්වාරයේද? සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය හා පැවැත්ම විනාශයද හැදී. කර්මයෙන් හැදී. පුජ්‍යලයන් ගැන කතාවන්නේ. ඇයි? නැති දෙයක් ගැන මොකටද කතා කරන්නේ? තියෙන දේ ගැන කතා කරන්නේ. සත්‍ය වශයෙන් තියෙන දේ. සම්මුති වශයෙන් පුච්චලේ ඉන්නවා. ඒක නෑ කියන්නේ අපි. ඉන්නවා. පරමාර්ථ වශයෙන් කතා කරන්නේ. පරමාර්ථයට ගියම ධර්මය අවබෝධ කරගන්න ලේසි. අපි කියවනේ එතකොට ඇහැස් කියන සම්මුතිය ඒවත් ප්‍රඥප්තිය අයින් වෙනවා. අපි එතනින් පරමාර්ථයට ගත්තා සිට සතර මහා ධාතු ගැන කතා කරන්නේ. ඒකෙන් එහෙනම් මූලින් මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මතාවය තමයි කර්මය. හරිද? කර්මයටත් හේතුවක් තියෙනවා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන සියල්ල හේතුන්නේ මට. එහෙනම් කර්මයට හේතුවක් තියෙනවා. තර කර්මයට හේතුව මොකක්ද? ඒ තණ්හාව තියෙනවා. අවිද්‍යාවක් තියෙනවා. තණ්හාවයි අවිද්‍යාවයි තියෙනවා නම් ඒක මේ සංසාර ප්‍රවෘත්තියට මුල් දෙකයි. මුල් දෙක. මුල් දෙක හොඳට වැඩුණොත් ගහක් මුල හොඳට බැස්සොත් මොකද වෙන්නේ ගහන්නේ? ගහ හොඳට පළ දරනවා. අවිද්‍යාවයි තණ්හාවයි මුල් දෙකයි. තණ්හාව තියෙනවා එහෙනම් ඒක හේතුව. ඒ හේතුවෙන් කර්ම කරනවා. කර්ම හේතුවෙන් අර හැඩය, අර හටගැන්ම, අර හැඩය, අර පැවැත්ම විනාශය තීරණය කරනවා. ඒකර බලන්න ඔතනින් මම ඔතනින් දික්ටි හතරක් අයින් වෙනවා. දික්ටි හතරක් අයින් වෙනවා. මම කියන දික්කය අයින් වෙනවා. ඒක පළවෙනිම දික්කය. මමත්වේ. මගේ කියන දික්කය අයින් වෙනවා. එයි සතර මා ධාතුන්. මට අයිති කියන දික්කය අයින් වෙනවා. කර්මයට අයිති. මගේ ආත්මය කියන දික්කය අයින් වෙනවා. එයි චිත්තක්ෂණ 18 පැවැත්ම. ආත්මය කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒකට ආත්මය කියනවා. සමාජයේ කැමැත්ත හැටියට කියන දෙයක්. ආත්මය. දැන් එහෙනම් ආත්මයක්ද? මට අයිතිද? මගේද? මමද? හේතු ප්‍රත්‍යද? ඉතින් ඔක දකින්න ඕකනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. ඔක තමයි පෙන්වලා දුන්නේ. ඒතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. එහෙනම් හේතු අපි හැදුවේ පෙර භවයේ. අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක්. තණ්හාව කියන්නේ නාම ධර්මයක්. නාම කියන්නේ සිත හා සිතවිලි වලට. අවිද්‍යාව කොහෙද හටගන්නේ? සිතේ. තණ්හාව කොහෙද හටගන්නේ? සිතේ. ඒත් අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ නාම ධර්ම. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. දැන් මෙතන එනවා පිටතරල් සත්‍යයට. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා. ඒ මොකක්ද? ආශ්‍රව. කාම ආශ්‍රව, භව ආශ්‍රව, ditthi ආශ්‍රව. ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙනවා කියන්නේ චන්ද්‍රාගයයි. එතකොට ආශ්‍රව ප්‍රත්‍ය වෙනවා ප්‍රත්‍ය කියන උපකාර වෙනවා අවිද්‍යාවට. ආශ්‍රව නැමැති නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය ආශ්‍රව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඔය නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. ආශ්‍රව තියෙනවා නම් අවිද්‍යාවක් තියෙනවා. අවිද්‍යාව තියෙනවා නම් කෙනෙකුට එයා ආශ්‍රව තියෙනවා. තේරෙනවද කියන්නේ? උදාහරණ ඒ නාම ධර්ම දෙක ඕනොන්ට ප්‍රත්‍යයයි. අවිද්‍යාව නැමැති නාම ධර්මය කර්ම නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. ඒ අවිද්‍යාව තියෙනවා තණ්හාවක් තියෙනවා. චන්ද්‍රාගය කියන්නේ එකයි අශෝක කියන්නේ චන්ද්‍රාගය. චන්ද්‍රාගය කියන්නේ තෘෂ්ණාව. ඒතකොට අවිද්‍යාව තණ්හා තියෙනවා නම් අට උපාදානයක් තියෙනවා. අතදින් අරගෙන ඉන්නේ. ග්‍රහණය කරන්නේ. අල්ලගෙන ඉන්නේ. ඒතර උපාදානය කියන්නේ සිතුවිල්ලක්. නාම ධර්මයක්. తත්‍ර අවිද්‍යා තණ්හා උපාදාන කියන මේ නාම ධර්ම තුන සිත තුළ ක්‍රියාත්මක වෙනවද කර්ම නැමැති නාම ධර්මයන් හදනවා කර්ම කියන්නේ සිතුවිලි ඒතර නාම ධර්මයන් නාම ධර්මයන්ට ප්‍රත්‍යද ඒතර පුජ්‍යලේද කර්ම හදන්නේ පුජ්‍යලේන්නේ මේ කර්ම හදන්නේ සිතුවිලි පසු දැන් එන සිතුවිලි ඉදිරි සිතුවිලි වලට ප්‍රත්‍යයි අවිද්‍යාවස්කී සිතුවිල්ලක් තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. උපාදානය කියන්නේ සිතුවිල්ල. නාම ධර්ම. ඒ නාම ධර්ම තුන කර්ම නැමැති. කර්ම කියන්නේ සිතුවිලි. සිතුවිලි වල බලවත් බව. ශක්තිමත් බව. ඒවට කියන්නේ කර්මපත කියලා. ඒවට පුළුවන් ප්‍රතිසන්දි ආරම්භ දෙන්න. කර්ම වලට ප්‍රතිසන්දි ආරම්භ දෙන්න බෑ. ඒවට පුළුවන් ප්‍රවෘත්තියේදී විපාකයක් ආරම්භ දෙන්න. ප්‍රතිසන්දියක් ආරම්භ දෙනවා නම් කර්මපතයක් වෙන්න ඕනේ. බලවත් වෙන්න ඕනේ. ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට ශක්තිමත් වෙනවා අවිද්‍යාව බලවත් නම් තණ්හාව බලවත් නම් උපාදානය බලවත් නම් ඒ එක්කේන සිතුවිලි ඒ උපකාරයෙන් හටගන්න සිතුවිලි බලවත් ප්‍රබලයි ශක්තිමත් ඒ සිතුවිලි වලට කියව චේතනා චේතනා කිව්වේ කර්ම චේතනා කිව්වේ කර්ම එහෙනම් කර්ම කියන්නේ නාම ධර්මයක් ප්‍රනාම ධර්මය චක්කු ద్వාරය එහෙම නැත්නම් අර පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස වජා කියන සුද්ධාෂ්ටක කලාපයට ප්‍රත්‍යද නැද්ද? දැන් හේතු ප්‍රත්‍ය. මේ හේතු හොයාගත්තා. මොකද්ද? අවිද්‍යාවයි තණ්හාවයි උපාදානයි. මොළ හේතු. අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ආශ්‍රව. ඒතර ඒ හේතෙන් ඒක ප්‍රත්‍ය කරගත්ත උපකාර කරගත්ත කර්ම නැමැති නාම ධර්මයන්ට. ප්‍රේණාම ධර්මයන් උපකාර වුණා වර්තමානයේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්දාෂ්ටක කලාපයේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරන්න. දැන් ඒකට අර දික්ටි හතර අයින් වෙනවා නේ. දික්ටි හතර අයින් වෙනවා. මේ ස්වභාවය නිවැරදිව දැනගත්තාම දැකගත්තාම රූප උපාදානස්කන්ධය අයින් වෙනවා. ඕක දැනගෙන දැක නොගන්න තාක්කල් ඇහැ උපාදාන කරගන්න. රූප උපාදානස්කන්ධා දුක. දැන් එතකොට උපාදාන කරගෙන තියෙන්නේ දුකද නැද්ද? සත්‍යද සත්‍යද? එහෙනම් ඒක කියන ආර්ය සත්‍යයක්. ඇයි? ඇහැ නිසා ශෝක වෙනවා. දැන් සම්මුතියෙන් ගන්නවා. බෑ ඇහැ නිසා නෙමෙයි සතර මහා ධාතුන්ගේ වෙනස් වීම නිසායි ශෝක වෙන්නේ. ඒතර ඇහැ කොයි වෙලේ හරි ශෝකයක් උපදවනවා. උපදවන ශෝකයක් කනගාටුවක් උපදවනවා. හැඬීමක් උපදවනවා. වැළපීමක් උපදවනවා. පත්තරයක් ගත්ත කියවන්න බොඳ වෙලා පේනවනම් hina වෙන්නේ කවුද? ශෝක වෙනවා ඉතින්. අයියෝ මොකද වෙලා තියෙන්නේ? පොඩි කරලත් බලන්න ඇස්දි. අයියෝ පේන්නේ නැහැ. වෙනවද නැද්ද? වෙලා තියෙනවද නැද්ද? ආ එතකොට එහෙනම් දැන් නාමයේ නාම ධර්මයක ප්‍රත්‍යයයි. දැන් ඇහැ උපදිවේ කොයි වෙලේ හරි ශෝකයක් කනගාටුවක් හැඬීමක් වැළපීමක් දුක්ඛ දෝමනස්යන් නෙමෙයිද? දුක්ඛ දෝමනස්යයි. ඒක ටික ටික ටික ටික ගිහලා නොපෙනීම යනවා. එතකොට සතුට වෙනවද? කවුද සතුට වෙන්නේ? දුක් වෙනවද? එහෙනම් ඇහැ කියන එකයි දුක්ඛාරය සත්‍යයටද? හරි. ආර්ය සත්‍යයක්ද? ඒ කොයි වෙලේ හරි අඬනවා. ඇහැ කොයි වෙලේ හරි අපි වඩවනවා. ශෝකය කනගාටුව හැඬීම වැළපීම දුක්ඛ දෝමනසන් කොයි වෙලේ හරි උපදවනවා. එහෙනම් ඒ කාර්ය සත්‍යයක්. දැන් අපි යනවා ආපස්සට. දැන් කර්මය විසින් අර හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කළ කර්මය විසින්. ඒතර කර්මයට හේතුව අවිද්‍යාව, තණ්හා, උපාදාන. හරිද? ඒවට කියන්නේ කෙලෙස් කියලා. ඒතර අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රව කියන්නේ චන්දරාගය. චන්දරාගය කියන්නේ තණ්හාව. samudāya සත්‍යද නැද්ද? ගැඹුරුද කියපු ටික. ඒක පැහැදිලිද? මේ චතුරාර්ය සත්‍ය මේ ළඟ තියාගෙන ඉන්නේ මොකද? දැන් එහෙනම් එතකොට චන්දරාගය හේවත් තෘෂ්ණාව කියන එක සමුදාය සත්‍යය. බුදුරජාණන් දේශනා කළා මහණෙනි මේ 108 ආකාරයක නිර්මාණය වෙන මේ තෘෂ්ණාව නැමැති ධර්මතාවය සාමුලෙන් නැති කිරීම මම නිවන කියනවා. 108 ආකාරයකට 60 තැනක හැසිරෙනවා තෘෂ්ණාව. ඔය සහ මුලින් අයින් කරා මහණෙනි නිවනයි. එහෙනම් චන්දනාගේ අයින් කරනවා අපි. කවද්ද? එදාට හැණිවි. අදත් පුළුවන්. මොකක්ද එතකොට අයින් කරන්න ඕනේ? ඇහැ පිළිබඳව චන්දරාගය නෙමෙයි ඇහැ සම්මුති වචනයක් සතර මහා ධාතුන්ට තියෙන ඇල්ම ආසාව කැමැත්ත බැඳීම ඕනකම අතහරින්න. එතකොට ඇහැ පිළිබඳව චන්දරාගය නැහැ. ඇහැ පිළිබඳව විද්‍යාවට ඇවිල්ලා තියෙනවා. අවිද්‍යාවක් නැහැ. මගේ හක් නැහැ. මම කියන්නත් බෑ, මගේ කියන්නත් බෑ, මට අයිති කියන්නත් බෑ, මගේ ආත්මය කියන්නත් බෑ. සත්‍යද සත්‍යද? සත්‍ය. දැනගන්න, දැකගන්න. දැක ගැනීම තුළ ස්ථාවරයි මනසේ. ස්ථිරවම පිහිටිය මනසේ. ආයි කිසිම ගැටලුවක් නැහැ මේක හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යපන්න. හේතු මූල ධර්ම චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්‍යයයි චන්දරාගය කියන්නේ නාම ධර්මයක් ඒ නාම ධර්මය අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි ඒ නාම ධර්ම දෙක ශනේන් ප්‍රත්‍යයයි කර්මයට කර්මය නාම ධර්මයයි ඒ නාම ධර්මය ශනේන් ප්‍රත්‍යයයි වර්තමානයේ සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම විනාශය තිරණය කරන්නේ ඒ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි එතකොට නාමයේ රූපයට ප්‍රත්‍යයද නාමයේ නාමයට ප්‍රත්‍යයයි ඒ නාමයේ ඉදිරි නාමයට ප්‍රත්‍යයයි ඒ නාමය වර්තමානයේ චක්කුද්්වාරයේ වස් සතර මහා ධාතුවේ වස් සුද්ධාසක කලාපේ පැවැත්මට ප්‍රත්‍යයයි පැහැදිලිද කිව්වේ හේතු තියෙනවා ප්‍රත්‍යය තියෙනවා වර්තමානයේ සතර මහා ධාතු උපකාර වුණේ ඔය හැඩය හදන්න ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඕන්නම් දාගන්න හැකියි කියලා එතකොට එහෙනම් මින් ඉදිරියට ඇහැ ගැන බලන්නේ කොහොමද? හේතු ප්‍රත්‍ය සැකේ ඉවරයි. කාකා විතරන විසුද්ධි. ආයි සැකයක් නැහැ මට මේක හේතු ප්‍රත්‍යම හටගන්නේ. හරිද වැරදිද? ඔය තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. බුද්ධියෙන් දැක්කා. හැබැයි අපි පුරුදු වෙලා තියෙනවා. පුරුදු වෙලා තියෙනවා. ඇයි? ඇහැ නිසා කර්ම හදන්න. ඇහෙන් හදනවා කර්ම. ඒ මොකද්ද? චක්කු සංපස්සජා චේතනා. චක්කු කිව්වේ හැට. සංපස්ස බාහිර රූප එනවා. ඒ දෙක නිසා හැදෙනවා සිතක්. කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශය. ස්පර්ශය නිසා සිත බලවත් වෙනවා. දැන් බලන්න වර්තමානයේ ඇහැ රූපය හේතු. හරිද? ඒ හේතු දෙක එකට සම්බන්ධ වුනේ නැත්නම් ඉදිරි කරුණු තුනම හදන්න බෑ. මොකද? රූප පිළිබඳව දැනගැනීමේ සිත නැමැති නාම ධර්මය හදන්නත් බෑ. කර්ණ තුන තින්නම් සංගති පස්සෝ කර්ණ තුන එකතු කරන ස්පර්ශය හදන්නත් බෑ ස්පර්ශය නිසා විඳින වේදනාව නැමැති නාම ධර්මය හදන්නත් බෑ ඇහැට රූපයක් ස්පර්ශුන් නැත්තම් ඒක රැහැට කියන්නේ සතර මහා ධාතු බාහිර රූප කියන්නේ සතර මහා ධාතු එකතු වුණේ ඇහැකුයි රූපෙකුයි නෙමෙයි සතර මහා ධාතු කොටස් දෙකක්. හරිද? දැන් එතකොට මේ ඇහැ නැමැති සතර මහා ධාතුන්ට තියෙන චිත්තක්ෂණ 18යි. බාහිර රූප ඒ සතර මහා ධාතුන්ට තියෙන චිත්තක්ෂණ 18යි. හැබැයි නැවත සීත උෂ්ණ දෙකෙන් හටගන්න. නැවත සීත උෂ්ණ දෙකෙන් බාහිර රූප හටගන්න. දැන් එතකොට අපි මේ චන්දරාගය පවත්න්නේ මොන ධර්මතාවයකද? තියෙන දෙයකටද? ඇති දෙයකටද? සත්‍ය වශයෙන් නැති දෙයක්. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැති දෙයක් ගැන අපි මේ හදන්නේ. චන්දරාගය හදන්නේ. එහෙනම් චන්දරාගය අයින් කරා හේතු අයින් කරා. ඒතර හේතුව චන්දරාගය ඇහැට තියෙන චන්දරාගය අයින් කළොත් අවිද්‍යාවද විද්‍යාවද? ඉතින් එන්න කොහේද අවිද්‍යාව විද්‍යාව? අයිගෙතරම් දුන්නේ. අවිද්‍යාව විද්‍යාවයි. විද්‍යාව උපදවා ගන්න තමයි තථාගත ධර්ම දේශනා කරේ. එහෙනම් චන්දරාගය අයින් කළොත් විද්‍යාව. විද්‍යාවට ආව පුජ්‍යලයාට තෘෂ්ණාව නැහැ. චන්දරාගය අයින් කළා නෙති තෘෂ්ණාව නැහැ. තණ්හාව නැත්තම් එයා කර්ම කරන්නේ. කර්ම කරන්නේ නැත්තම් ඒකාව භවයේ ඔය චක්කු ద్వාරය හැනේම නැත්තම් ඔය සතර මහා ධාතුන්ගේ හටගැන්ම හැඩය පැවැත්ම අවසානයේ තීරණය කරන්න බැහැ ඇහෙන්නේ වුණා. ඇහෙන්නේ වුණා. තේරෙනවද? හැබැයි ඒක කරන්නේ කවද්ද? එතරම් ප්‍රශ්නේ තියෙන්නේ. අදත් පුළුවන්. දැනුත් පුළුවන්. හෙටත් පුළුවන්. කැමති නම් හෙටත් පුළුවන්. කැමති නම් ලබන සතියෙත් පුළුවන්. කැමති නම් ඊළඟ මාසෙත් පුළුවන්. එහෙම නැත්නම් 2021 ත් පුළුවන්. හැබැයි 2021 වෙනකම් මාරය එන්නේ නැහැ කියලා නම් මට නම් මේ අප වෙන්නේ බෑ. තේරෙනවද? ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මහණෙනි, හිසට ගින්දර ඇවුලුණොත් හැවිදිච්චා. මේ ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඊට කලින් මේක පිච්චිලා මරණයටපත් වෙන කලින් ධහම තේරුම් ගන්න පුළුවන් නම් ඔක ගිනි ගන්න අරින්න ඊට ඉස්සෙල්ලා ධහම තේරුම් ගන්න. එයි. නිරයන්නේ අයි. තිරිසන් ලෝකයේ ප්‍රේත ලෝකයන්නේ අයි. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? දැන් හේතු ප්‍රත්‍ය ප්‍රත්‍යෝපන්න පැහැදිලි? කාංකා විතරණ විසුද්ධි. ඒතර කාංකා විතරණ විසුද්ධි කියන්නේ දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන්නේ මොකක්ද? දුක දන්නේ. දුක්ඛ අඥානං. දැන් එතකොට ඇහැ ආයිති දුක්ඛාරය සත්‍යයටද නැද්ද? ඇයි ඇහැ නිසා අඬන්න වෙනවනේ? ශෝක වෙන්න වෙනවා, කනගාටු වෙන්න වෙනවා, වැළපෙන්න වෙනවා, දුක් වෙන්න වෙනවා. වෙනවනේ. එහෙනම් ඒක දුක්ඛාරය සත්‍යයටදයි තියෙන්නේ. ආර්ය සත්‍ය. දුක්ඛ අඥානං. අවිද්‍යාවේ තේරුම කියන්නේ දුක්ඛ අඥානං. දුක්ඛ සමුදය අඥානං. එතකොට ඒ ඇහැ නැමැති ඒ සතර මහා ධාතු, ඒ හැඩය, ඒ පැවැත්ම, ඒ විනාශය තීරණය කළේ කර්මය විසින්. කර්මයට හේතුව අවිද්‍යාවයි, අවිද්‍යාවට හේතුව ආශ්‍රවයි, ආශ්‍රව කිව්වේ චන්දරාගයයි. චන්දරාගය කියන්නේ තණ්හාවයි. එහෙනම් දුක් දුක්ඛ අඥානං දුක්ඛ සමුදය අඥානං හේතුව දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. චන්දරාගේ අයින් කළොත් ඉදිරිඵල හටගන්න නැහැ කියලා දන්නේ නැහැ. දුක්ඛ නිරෝධය අඥානං. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා අඥානං. ඒකට පිළිවෙත දන්නේ සීල සමාධි ප්‍රඥා. දැන් පංචශීල දුන්නා. එකක සිතින් ওই ටික තේරුණොත් එකක සිතර කියන්නේ සමාධිය. ලබාගත් අවබෝධය ප්‍රඥාවයි. දැන් මොකද්ද සම්පූර්ණ කළ තියෙන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. දන්නේම නැතුව ඇවිල්ලා නේද එතනට. ඒතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා වෙනම මාර්ගයක් තියෙනවද යන්නේ? පරීක්ෂණය තුළ බහින්නේ එතනට. Taman දන්නේම නැහැ Taman ඇවිල්ලා ඉන්නේ එතනට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ඒ ලෞකික පැත්ත නෙමෙයි. ලෝකෝත්තර පැත්තට. එයි පරමාර්ථයෙන් ගත අවබෝධය. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං ඒක දන්නේ නැත්නම්. උබ්බන්තය ඥානං. පෙර භවය දන්නේ නැහැ. අපරන්තය ඥානං. අනාගත භවයට මේ විදිහටමයි හැදෙන්නේ කියලා දන්නේ නැහැ. උබ්බන්තය අපරන්තය ඥානං. පටිච්ච සමුප්පාද ධම්මේ අඥානං අවිද්‍යාව. දුක්ඛේ ඥානං. දුක දන්නේ. දැන් ඒකට හැ කොහෙටද කියලා දාන්නේ? දුකට. හරිද? එහෙනම් දුක්ඛේ ඥානං. දුක්ඛ සමුදය ඥානං. පරීක්ෂණය කරගෙන ගියා පෙර භවයටත් ගිහිල්ලා බැලුවා ආ අවිද්‍යාවක් තිබ්බා මට. මට තණ්හාවක් තිබ්බා. ඒ අවිද්‍යාව තණ්හාවට හේතුනේ ආශ්‍රවයි. මම පෙර භවයේවත් මට චන්දරාජය අයින් කරගන්න බැරි වුණා. නෑ මම දැන් අයින් කරනවා. මේ හේතුවයි. එතකොට දුක්ඛ සමුදය ඥානං. හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් මම චන්දරාගය අයින් කරනවා. ඒ samudāya සත්‍යයයි. හරිද? ඒතර දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ නිරෝධය ඥාන. දැන් අයින් කරා නම් මට සැනසෙල්ලක් තියෙනවා. ආයේ මේ දුක් ටික හදන්නේ. මට සැනසෙල්ලක් තියෙනවා. දුක්ඛ නිරෝධය ඥාන. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. සීල සමාධි ප්‍රඥා. උබ්බන්තේ ඥාන. ආ පෙර භවයේ දැක්කම මේකවල තමයි මේක හැදී. උබ්බන්තේ ඥාන. අනාගත භවයට හදනවනම් ඒත් මේ හේතුන්ගෙම තමයි හදන්නේ. අපරන්තේ ඥාන. පුබ්බන්තේ අපරන්තේ ඥානම් පටිච්ච සමුප්පාද ධම්මේ ඥානම් විද්‍යා. පිළිවෙලට නෙමෙයිද සිද්ධ වෙන්නේ? පටිච්ච සමුප්පාදයට අනුව නෙමෙයිද? පිළිවෙලට සිද්ධ වෙන්නේ. ඇයි? අවිද්‍යාව කර්මයට ප්‍රත්‍යයයි. නාමේ නාමයට ප්‍රත්‍යයයි. චන්දරාගය නැමැති නාම ධර්මයේ අවිද්‍යාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි අවිද්‍යාව නැමැති නාම ධර්මයේ කර්මය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි කර්මය නැමැති නාම ධර්මයේ සතර මහා ධාතුන්ට ප්‍රත්‍යයයි. හැදුවා, හටගත්තා, හැඩයක් හැදුවා, පැවැත්මක් හැදුවා, විනාශයක් හැදුවා. පුජ්‍යලයට වෙන දෙයක්ද? නාම රූප දෙකට වෙන දෙයක්ද? හේතු හොයන්නේ නාම රූප දෙක තුල. හරිද මං? පැහැදිලිද කියන්නේ? දැන් මොකද්ද කරන්නේ ඒකට? සමුදය අයින් කරන්න වෙනවා. ඇයි අයින් කරන්නේ? දීලා නවත්තන්නේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්බවಂತಿ. දැන් අවිජ්ජා යත්තේ වශේෂ විරාග නිරෝධා. දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥාන. උබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්තේ අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේ ඥානං විද්‍යා. එහෙනම් ආපස්සට ගත්තා. කොහොමද? එන්න වෙන්නේ චන්ද්‍රාගයේ තියෙන තැනට. දැන් මූල හේතුවට හොයාගත්තා. හතරෙන් දේශනා කළේ ඒකයි. චතුරාර්ය සත්‍ය. 12න් දේශනා කළ පරිසම්පාදේ. අවිද්‍යාව කොහොමද සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙන්නේ කියලා. සංස්කාර කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා. 12න් දේශනා. විස්තර වශයෙන් දේශනා කළ ප ဋ ාණි. ඒ තියෙන හේතු ප්‍රත්‍යමයි. නැද්ද? ඒ තියෙන හේතු ප්‍රත්‍යමයි. එහෙනම් එතකොට චන්ද්‍රාගය අයින් කරා. එහෙනම් කවද්දෝක කරන්නේ? අන්න එතන ගැටලුව තියෙනවා. මේක අකාලික ධමයක්. අකාලිකයි කියලා කියන අපි සම්දික්තික අකාලිකෝ. කාලයක් නැහැ. දැන් ඕන චන්දරාගේ මෙතන තියලා නැගිටින්න පුළුවන්. හැබැයි වැඩි දිනේ කරන් නැගිටින්නේ උඩරින් යහට යන. ඒකත් එක්කම යන්නේ දොරෙන් යහට. ඔකට හිතන්නේ ඔය චන්දරාගේ හෙවත් තෘෂ්ණාව කියන එක ආශ්‍රයට සුදුසු එක්කෙනෙක්ද නුසුදුසු එක්කෙනෙක්ද? ඒකට ආශ්‍රය නැද්ද? තණ්හාව එක ආශ්‍රය නැද්ද? තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා තණ්හාය ජායති හොඳට දන්නවද? මේක නිසා අඬන්න වෙනවම කියලා දන්නවා. චන්දරාගයවත් තෘෂ්ණාව නිසා අඬන්න වෙනවම ශෝකය, කනගාටුව, හැඬීම, වැළපීම, දුක්ඛ, දෝමනස් යන එනවම කියලා දන්නවා. තණ්හාය ජයති ශෝකෝ. තණ්හාය ජයති බයක් වෙනවා. බයක් වෙනවා. ඇයි? නොසුදුසු අය ආශ්‍රය කරනවා. ගැළපෙන්නේ නැති අය නොසුදුසු අය ආශ්‍රය කරනවා. දැන් අද අහලා තමයි ගෙදර ඉන්න දරුවන්ට නම් කියනවා අර අර එයා පැත්තේ ගෙදර ඉන්න ඇත්තේ කියන්නේ පාසයට ඔය මිනිස්සු මහා නරක මිනිස්සු. ඔයගොල්ලෝ ආශ්‍රයට සුදුසු නෑ. ඒ නිසා ඒගොල්ලොත් එක්ක වැඩි ආශ්‍රයට යන්න එපා හොඳ නෑ කියලා තමන්ගේ දරුවන්ට කියලා ගෙදර නවත්ත ගන්නව නේද? හැබැයි තමන් ගාව ඉන්නනේ දාශයට නුසුදුසුයි. අඳුරගත්ත. හා? gedare ඉන්නනේ දාශයට නුසුදුසුයි. කවුද? තණ්හාවත් එක්ක පැටලිච්ච මනස. ඒකත් එක්ක ආශ්‍රයයක් නැද්ද? එහෙනම් ඒ ආශ්‍රය කවදාද අතහරින්නේ? හැබැයි දන්නද ආශ්‍රය අතහරින්න ඕන කියලා? නේ? එද කවදාද අතහරින්නේ ආශ්‍රය? ඒක තමන්ම තීරණය කරගන්න ඕනේ. තමගේ මානසික මට්ටම අනුව ඒක තමන් තීරණය කරගනි මම මේක අතහරින්න ඕන. අතහැරීම තුළ සැනසෙලා තියෙනවා. ඒකනේ කිසිම නිවසක් නිවෙස් දැනගන්න නිවෙස් දැක ගන්න. හැබැයි කිසිම නිවසක් චන්දරාගෙන් යන්නේ එතනට. ඕනම නිවසකට යනම නම් කාමාවචර කුසලයක් කරන්නේ ඒ කාමයන් ලබන්න තියෙන කැමැත්ත. චන්දරාගය. රූපාවචර කුසලයක් කරන්නේ එතනට යන්න තියෙන කැමැත්ත චන්දරාගයෙන් හින්දා. අරූපාවචර කුසල් කරන්නේ එතනට යන්න ඒකට කැමැත්තෙන් ඉන්න. නිව මොනවා කරන්න කරින් නැහැ නිකම්ම යනවා මහගෙදරට. අටමහනිරේ ඒ මහගෙදර. බුදුරජාණන් වහන්සේ කිව්වනේ පැහැදිලිවම කිව්වනේ. පෘථග්ජන පුජ්‍යලයා කොහෙද යනවා කිව්වේ? මහගෙදර. එයි දැන් මහගෙදර යන කයම තහන්න ඕනේ නැහැ. කිසි කෙනකින් අවසර ගන්න ඕනේ නැහැ මහගෙදරට යන්න. ඇයි අම්මා තාත්තා මුල් පදින් කියදරනේ. ඉතින් අපි ඒ ගෙදරට යනවනේ කිසි කෙනකින් අහන්නේ නැතුව මහගෙදර. ඒ වගේ තමයි පෘථග්ජන පුජ්‍යලයා. සතර අපායට යන්නේ. මහගෙදර වගේ. එහෙනම් දැන් පැහැදිලිද හේතු ප්‍රත්‍ය? දැන් ඒතර මොකද්ද කරන්න ඕනේ? ඒතර ආපස්සට පරීක්ෂා කළාම සමුදය අහුවෙනවද? හේතුව. සමුදය කියන්නේ හේතුව. ඒතර ඉදිරියට පරීක්ෂා කළාම ඵලය අහුවෙනවද? දුක්ඛාර සත්‍ය. එයා දන්නේ දුකක්. එහෙනම් එකක් ගැන විතරයි මේ කියන්නේ තව කතා කරන්නේ. ආපස්සට පරීක්ෂා කරාම හේතුව අහුවෙනවා. හේතු අයින් කරොත් ඵල නිරෝධයක් තියෙනවද නැද්ද? ආ ඵල නිරෝධයක් තියෙනවා. එහෙනම් දැන් මොකද කරන්නේ? හේතු අයින් කරන්නේ. ඒ දුකට කැමති නෑ අපි. ඒකනේ හේතු අයින් කරන්නේ. දුකට කැමති නම් එහාට කැමති වෙන්න. එහේ පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන දුකේ පැවැත්මක්. කණේ පැවැත්මක් තියෙනවා නම් ඒ තියෙන දුකේ පැවැත්මක්. ස්කන්ධ ධාතු ආයතන කියන්නේ වස්තු. වස්තුනේ පංචස්කන්ධ කියන්නේ වස්තුවක් නෙමෙයිද? ආයතන කියන්නේ වස්තු. චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවායතන, කායායතන, මනායතන වස්තුනේ ලැබිලා තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර කියන්නේ ස්කන්ධ කියන්නේ වස්තු. ධාතු කියන්නේ වස්තු. ඇහැ බාහිර රූප ඒ පිළිබඳව සිත. කන බාහිර ශබ්දේ පිළිබඳව සිත. හේතු ප්‍රත්‍යය. නාසය බාහිර ගන්ධය පිළිබඳව සිත. දිව බාහිර රසය පිළිබඳව සිත. හේතුඵලනේ මේ තියෙන්නේ. ශරීරය බාහිර පහසය පිළිබඳව සිත. මනස බාහිර අරමුණේ පිළිබඳව සිත. ධාතු. ඔය හැදුවේ වස්තු හැදුවේ බීජවලින්. මොනවාද බීජ? දැන් යම් කිසි බීජයක් හිටවපුවාම ඵල හම්බ වෙනවනේ. මේ වස්තු ටික ලබා ගන්න අපි බීජ වැපුරුවා. මොනවාද? අபிසංස්කාරات එක්ක පැටලිච්ච විඥානය. අபிසංස්කාර නිකං සංස්කාර නෙවෙයි. සංස්කාර කිව්වේ කර්මවලට. අபிසංස්කාර කිව්වේ බලවත් කර්මවලට. ප්‍රාණඝාතය, දත්තා දානය, කාම මිත්‍රාචාරය, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, වැඩකට නැති හිස් වචන කතා කිරීම, අධික ලෝභය, අධික ද්වේෂය, කර්මය කර්මඵල විශ්වාස කරන්නේ. දැන් මේවා සිත් බලවත් වෙච්චයි නැද්ද? අபிසංස්කාරය. ඒකත් එක්ක පැටලිලා නෙමෙයිද මනස තියෙන්නේ? ඒ තමයි බීජ. ව්‍යාපෘව බීජ. ඒන් එකක් කරන්නේ නෙමෙයිද මේ භවයට ආවේ? අபிසංස්කාර වලින් එකක් කරන්නේ නෙමෙයිද ආවේ? කුසලත් අபிසංස්කාර, අකුසලත් අபிසංස්කාර. හැබැයි මේ භවයට ආවේ කුසල අபிසංස්කාරයක් එක තමයි ඒකත් එක්ක පැටලිච්ච මනසත් එක්කයි මේ භවයට ආවේ. එහෙනම් වස්තු බීජ. දැන් මොකද කරන්නේ? බීජ තෙතමනයක් තියෙනවා බීජ හදන්න. මොකද්ද තෙතමනය? තෙතමනය නැතුව හැදෙන්නේ ගලක් උඩ තිබ්බොත් බීජ හැදෙනවද? නැහැ. තෙතමනය තමයි තණ්හාව. හ්ම්. දැන් මොකද කරන්නේ ඒතකොට? වතුර වහමුකෝ ඉවරනේ ඒතකොට. වතුර වහනවා. වීයට හෝ මොනවා හෝ බීජ ගලක් උඩ තියන පළවෙයිද බලන්න. පළවෙන්නේ නැහැ. තෙතමනේ එතකොට තෙතමනේ මොකද්ද? ඒකක් දන්නවා හැබැයි හොඳට. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? මේ තවත් පැත්තකින් මේ කිව්වේ හේතුඵල. ඒතර ඵල ලැබිලා තියෙන ස්කන්ධ ධාතු ආයතන ඵල. එතකොට ඒකේ හේතු බීජ. බීජ තමයි අபிසංස්කාරات එක්ක පැටලිච්ච මනස. ඒ හේතු. එතකොට ඒකටත් හේතුවක් තියෙනවා. තෙතමනේ. තණ්හාව. දැන් මොකද්ද කරන්න ඕනේ එතකොට? දැන් ආය බලන්නකො සමුදේට ආව නේද? ආය මූල හේතුවට ආවනේ. ඒතකොට චේතමනය දෙන්නේ වතුර. වහන්නකො වතුර ටික බං මොකද වෙන්නේ බලන්න. කුඹුරු මොකද වෙන්නේ? ගෑම් වැඩිද? ආ? කිසිම පළදාවක් ගන්න පුළුවන් ද චේතමනය නැතුව? මේ වස්තු ටිකත් ඒ විදිහටම තමයි පැලවෙන්නේ. මොන වස්තුද? ස්කන්ධ, ධාතු, ආයතන. වස්තු වශයෙන් ලැබිලා තියෙනවා. ඒවට බීජ තමයි අර සංස්කාර අபிසංස්කාරත් එක්ක පැටලිච්ච මනස හෙවත් විඥාණය. ඒ අபிසංස්කාර බවට පත් කරවේ අර තෙතමණයයි තණ්හාව. දැන් හේතුඵලද? දැන් මොකද්ද ආයි දැන් ආව නේද මුලට? දැන් ඉතින් හේතු අයින් කරන්නම වෙනවද නැද්ද? හොඳයි කලන්නේ. පෙර භවයේ බැරි වෙච්ච හින්දානේ මේ භවයට ආවේ. දැන් ඔය කටි ඔය වචනෙම පෙර භවයේ කිව්වා. පෙර භවයේ ඊට ඉස්සෙල් භවයේ කිව්වා විදිහට. මේක අයින් කරන්න ඕනේ තමයි චන්ද්‍රාගේ. හැබැයි එහෙම තියාගෙනම තමයි ගෙදර ගියේ. දැන් අදත් එහෙම දෙයක්. ආ? එතකොට හෙටත් බණ අහන්න වෙනවා. නැත්නම් ඒක දේශනාව ඉවරයි. හා? ඒක දේශනාවෙන් ඉවරයිද? ඔව්. බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයෙන් බණ කිව්වේ. දේශනාව අවසානයේ නැගිට්ටේ ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වහලා තිබ්බ දෙයක් වහුන් ඇරියා. මුණින් හරවලා තිබ්බ දෙයක් ඔබ වහන්සේ උඩුකුරු කරලා පෙන්නවා. අන්ධකාරේ හිටපු අයට ඔබ වහන්සේ තෙල් පහනක් දැල්වලා දුන්නා. මම් මුලා වෙච්ච අයට ඔබ වහන්සේ පාර කිව්වා. ඔබ වහන්සේගේ ශාසනය මහාන කරගන්න කුමාර. දැන් මේ වෙලාවේ කාටවත් එහෙම හිතුන්නේ නැහැ. හිතෙන ඔක වෙලේ. හරි ධර්ම දේශනාව අවසන් කරන්න. සංඥාවක්. පැහැදිලිද කියපේ? සසරෙන් නිවනට බණ කිව්වේ. කරන්න එනවා කවදා හරි. ඇයි? ඕනම නිවසකට ගිහින් බලන්න. ආයෙ එන්න වෙනවා. ආයෙ මහගෙදරට යන්න වෙනවා. ආකාසඤ්ඤායතනේ තියෙන නිරසඤ්ඤා නාසඤ්ඤායේ තියෙන කල්ප 84000. කල්ප 84000. එතන තමයි මේ විශ්වයේ තියෙන වැඩිම ආශයක් තියෙන්නේ. හැබැයි එතනිනුත් මිදලා ආපහු මහගෙදර යන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නිවෙස් ටික දැනගන්න, නිවෙස් ටික දැකගන්න කිසිම නිවසක් පතන්න එපා. ඒ සඳහා කර්ම රැස් නොකරයි නම් මහණෙනි උන් නිවුණා. හරිද? කර්ම රැස් කරන්නේ එතකොට ඒ කියන්නේ අපි සංස්කාර, එක පෙරලිච්ච මනස, ඒක හදන්නේ තෙතමනේ ඒ බීජ ඒ තණ්හාවයි. හරිද? පැහැදිලි වකයින් කරන්න වෙන අපේ වෙන්නේ. මේ භාවය කරගත්තා නම් ගැටලුවක් නැහැ. දැන් හේතුඵල දර්ශනය තුල අපි චුල්ලසෝතපන්නයි. මේ හේතුවමයි මේ ඵලය. කාකා විතරන විසදී. සැකයක් නැහැ. ඒක සැකයක් නැහැ කියන්නේ විචිකිච්ඡාව නැහැ. විචිකිච්ඡාව නැත්තම් සක්කාය දිට්ඨියක් නැහැ. දැන් සක්කාය කියලා ගන්න බෑනේ මම කියන එක සක්කායක්. මගේ කිව්ව සක්කාය. මට අයිති කිව්ව සක්කාය. මගේ ආත්මය කිව්ව සක්කාය. දැන් දාන්න බෑ නේද? පැහැදිලි කරා දාන්න බෑ නේද ඔකට? මම කියන්න බෑ, මගේ කියන්න බෑ, මට අයිති කියන්න බෑ. මගේ ආත්මය කියන්නත් බෑ. ඉතින් සක්කා එතන ඉවරයි. සැකයත් එතන ඉවරයි. ඒ කුබ්බන්තේ ඥාන. පෙර භාවය පිළිබඳ නොවන තියෙනවා. මමමද හිටියේ? වෙන කෙනෙක්ද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කවුරු වුණාද? සැකය අයින් වෙනව නේද? 16ක් තියෙනවා. අනාගතේ මමද? මම නෙමෙයිද? කවුරු වෙයිද? කොහොම වෙයිද? කවුරු වෙලා කොහොම වෙයිද? වර්තමානයේ මමද? මම නෙමෙයිද? දැන් මම කියලා කතා කරන්නේ අපි. මමද මම නෙමෙයිද? කවුරු වෙලා ඉන්නද? කොහොම වෙයිද? කෙසේ වෙයිද? මේ සත්‍ය කොහෙන්ද ආවද? මේ සත්‍ය කොහේ යන්නේද? දාශාකාරයක් තියෙන විචිකිච්ඡාය. ඔක්කොම ඉවර වෙන එක එක එක කරුණක් විස්තර කරාම ඔක්කොම ඉවර වෙනවනේ. හේතුඵල හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරමු. අනේ වැඩි ප්‍රයත්නයක් දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියනවා සෑම දිනකටම ආශිර්වාද කරනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු